බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා අට්ටියති හරායති දිගු චිරච්ඡති දිගු වචන දිගුච්ඡති එහෙමයි ස්වාමීන් වහන්සේ යන වචන වලින් කියවෙන කාරණා පිළිබඳව පැහැදිලි කර දෙන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි අට්ඨියති හරායති දිගුච්ඡති කියලා කියන අට්ඨියති කියලා කියන්නේ ඒ පිළිබඳව මේ නිකන් හැකිලෙන ගතිය. හරායත කියලා කියන්නේ බැහැර කරන ගතිය. jigucchati කියලා කියන්නේ පිළිකුල් කරන ගතිය. ඔය වචන තුනෙන්ම කියන්නේ මනසේ ඇතිවෙන ලජ්ජිත බව. ඒ කියන්නේ පාපයට, අකුසලයට ලැජ්ජා වෙන ගතිය ඒ පාපය අකුසලය බැහැර කරන ගතිය කියවෙන ධර්ම තුනක් තමයි අට්ඨියති හරායති jigucchati ඊට පස්සේ අපි ගැඹුරට විදර්ශනා කරනකොට මේ සංස්කාර ධර්මයන් බොහොම nissara කිසිම වැදගත්කමක් නැති තුච්ච ධර්මයන් කියලා දැනුණට පස්සේ අපි මෙතෙක් කාලයක් ඒ නාම රූප ධර්මයන්ට ඇලුම් කර කර හිටියා ඊට පස්සේ මේවායි යථා ස්වභාවය පෙනෙන්න ගත්තට පස්සේ අට්ඨියති හරායති jigucchati කියන මට්ටමේ ඒවා පිළිබඳව තිබුණු කැමැත්ත ටික ටික දුරු වෙන්නට පටන් ගන්නවා. බැහැර වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒක තමයි ඒ වචන වලින් කියන්නේ ඒක ඒවායින් ලැජ්ජිත වෙන ගතිය. ඒවායින් ඉවත් වෙන ගතිය. ඒන් හැකිලෙන ගතිය. ඒක හරියට දක්වලා තියෙනවා දැන් ලස්සන කැමැති පිරිසිදු බව කැමැති තරුණෙක් හෝ තරුණියක් ඒ තරුණයාගේ හෝ තරුණියගේ ගෙලෙහි කුණු වෙච්ච සර්ප කුණක් ගෙලට දානවා. ඒ දැම්මහම ඒකේ දුර්ගන්ධයෙන් ඒකේ පිළිකුලෙන් අර තරුණයා හෝ තරුණිය පිරිසිදු බව කැමති ලස්සන කැමති එහෙම කෙනා අර අරකෙන් කොච්චර ලැජ්ජිත වෙනවද වහා මේකෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා. වහා මේක බැහැර ගන්න. ඒකෙන් හැකිලෙනවා. ඉක්මනින් ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. අන්නේ ඒ ගති ලක්ෂණ ටික තමයි ඔය වචන වලින් පැහැදිලි කරන්නේ අට්ඨියති හරායති jigucchati. එතකොට ඥානය පහළ වෙනකොට ප්‍රඥාව පහළ වෙනකොට මේ සංස්කාර ධර්මය අර කුණු වෙච්ච බලු කුණක් වගේ සර්ප කුණක් වගේ කිසිදු වැදගත්කමක් නැති පිළිකුල් සහගත දේවල් හැටියට දැනෙන්නට ගන්නවා. ඒ දැනුණන් පස්සේ විශේෂයෙන් ඒකේ පටික්කුල ස්වභාවය දැනුණාට පස්සේ අර විදිහට හැකිලිලා ඉක්මනට ඒකෙන් බැහැර වෙන්නට ඒකෙන් නික්මෙන්නට වෑයම් කරනවා ඒ අපේ මනසේ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන මුලින්ම අපට ඒ ස්වභාවය ඇති වෙන්නේ පාපය පිළිබඳ. පාපය පිළිබඳ ওই ස්වභාවය ඇති වුණොත් තමයි අපි පාපයෙන් වළකින්නේ, පාපයෙන් මිදෙන්නේ. ඊට පස්සේ අපිට මේ සංස්කාරයන් පිළිබඳ ওই ස්වභාවය ඇති වුණොත් තමයි අපි සංස්කාරයන්ගෙන් මිදීමේ ප්‍රයත්නයක් කරන්නේ.